අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මීත්‍රිගල චාරිත්‍රයක් ඇටියට බ්‍රහස්පතින්දා පවත්වන ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ පුද්ගලෝ තුච්ඡෝ විවටෝ ඉද භික්කවේ භික්ඛු ඒකච්චස්ස පුද්ගලස්ස න පාසාදිකං හෝති අභික්කන්තම් පටික්කන්තං ආලෝකිතං විලෝකිතං සම්බින්ජිතං පසාරිතං සංඝාටි පත්ත චීවර ධාරණං සෝ ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති නප්පජානාති තී ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රාහ්මණ පුරුදු පරිදි ධර්ම දේශනාවකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ ධර්ම දේශනාවත් කලින් පවත්වාගෙන එන ලද දේශනාවලියට තවත් අංකයක් තවත් පුරුකක් වශයෙන්ුයි ඉදිරිපත් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ දේශනාවලිය සඳහා අංගුත්තර නිකාය චතුක්ඛ නිපාතේ සඳහන් වෙලා තියෙන මේ කුම්භ නැත්නම් කුම්භූපම සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් සරුවචන් වහන්සේ මේ දේශනාව සඳහා ආරම්භයක් නැත්නම් ಉದ್ದೇಶයක් වශයෙන් සඳහන් කරනවා පුද්ගලිය ಜಾති හතරක් මේ ලෝකේ සාරුඤ්‍යතා ඥාණයට නොවැටහෙනවා. ඒක හරියට කල හතරකට උපමා කරලා පෙන්නනවා. එක කලයක් තියෙනවා හිස් කලයක් වහලා කියලා තියෙනවා කලගෙඩි පෙට්ටියකේ. අනික් කලේ තියෙනවා හිස් ඇරලා තියෙනවා. තව කලයක් තියෙනවා පිරිලා තියෙනවා කලගෙඩි පෙට්ටියකින් වහලා කට වහලා තියෙනවා. අනිත් එක තියෙනවා පිරිලා ඇරලා තියෙනවා. ඉතින් මේ හතර වර්ගයේ පුද්ගලයෝ පෙන්නලා මෙතනදී සරුවච්චන් වහන්සේ තාරාතිරමක් මෙයාට වැඩිය මෙයා හොඳයි නරකයි පෙන්වීමක් කරන්න යන්නේ නැහැ. අනික බොහෝ සූත්‍රවල ඒ වගේ ගුණයක් පෙන්නනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ මෙන්න මේකයි හොඳ ඊගාට මේකයි කියලා. නමුත් මේ හතරේ ලෝකයේ ඉන්නා වූ පුද්ගල වර්ග හතරක් කලගෙඩි හතරකට සම්බන්ධ කරලා පෙන්නනවා. ඉතින් අපි මෙතෙක් කල පූර පිහිත පූර විවට කියන දෙක තේරුම් ගත්තා. ඒ කියන්නේ පිරිච්ච ඇරිච්ච ඒ වගේම පිරිච්ච වැහිච්ච කියන කොටස් තේරුම් ගත්තා. අද අපි තේරුම් ගන්නට හදන්නේ තුච්ච බිවට කියලා නොපිරුණු ඇරිච්ච කලයක්. එහෙම නැත්නම් අපි පිරුණු කලේ කියන කතාව අපි ආප්තෝපදේශයක් හැටියට පෙන්නනවා පිරිච්ච ගතිය සන්තුප්තිකර සම්පත්‍තිකර ගතියක් විදියට. ඒ වගේ අර්ථයක් මේකේ තියෙනවා තුච්ඡ කියලා කියන්නේ පිරිච්ච ගතිය අනිත් පැත්ත පූර කියන පැත්ත අනිත් පැත්ත. ඒ තුච්ඡ විවට පුද්ගලයෙක් ඉතින් මේ තුච්ඡ විවට පුද්ගලයෙක් කියලා කිව්වට ඒකච්චස්ස පුද්ගල කියලා තිබ්බට මේ භික්ෂුවක් ගැන කතා කරන්නේ. ඒක නිසා භික්ෂුත් ආරෝඪ නාමයෙන් හිටියට භික්ෂු සංකේතෙන් හිටියට ਸਰවචන් වහන්සේවත් ඒ ඒ පුද්ගලයාට භික්ෂුව කියලා කියන්නේ පුද්ගලයා නාමයෙන් ආරෝපණය කරනවා, ආමන්ත්‍රණය කරනවා. ඒකට හේතුව ඒ පුද්ගලයා තුළ තියෙන මේ තුච්ඡ ගතිය නිසා එහෙම නැත්නම් මේ විවෘත වෙච්ච එහෙම නැත්නම් වසන ලද ඉඳුරන් නැති ගතිය නිසා. ඉතින් ඒක නිසා ඒ සාමාන්‍ය ලෝකයා පැවිදිච්ච නැති කෙනා ඒ පැවිද්දා කෙරේ කොහොම පිටනවාද කියන එක විවෘත මාත්‍රකාවක්. තම සරුවචන් හන්සේ ඒ කෙනාට ඒකත් ජස්ස පුද්ගල කියන නාමයෙන් තමයි පුද්ගලෙක් කියන නාමයෙන් ආර ආමන්ත්‍රණය කරන්නේ ඒ පුද්ගලයාගේ තියෙන්නේ ප්‍රසාද එළවන සුළු ඇවතුම් පැවතුම් නැහැ. ඒ පුද්ගලයා අභික්කන්තේ පටික්කන්තේ ඉදිරියට යනකොට පස්සට එනකොට ප්‍රසාද එළවන සුළු ගතියක් නැහැ. ආලෝකිතේ විලෝකිතේ ඉදිරිය බලනකොට පැත්ත බලනකොට ප්‍රසාද එළවන සුළු ගතියක් නැහැ. සම්මිංජිතේ පසාරිතේ අතපය නමනකොට දිගාරිනකොට ප්‍රසාද ගතියක් නැහැ. සංඝාටිපත්ත චීවර ධාරණේ තමන්ගේ දෙවුර දෙපට සිවුර අඳිනකොට පාත්‍රය දරනකොට අනිකුත් තනිපට සිවුර අඳිනේ අඳිනකොට ප්‍රසාදේ ලොණු ගතියක් නැහැ. ඉතින් මේ සංඝාටිපත්ත චීවර ධාරණේ කියනකොට ඒක ඉතින් අර පැවිද්දන්ට ආකල්ප පෙන්නනවා. ඉස්සරහා බලනකොට පස්සේ බලනකොට ඉදිරි බලනකොට ඉදිරියට යනකොට පස්සට යනකොට අත නමනකොට අත දිගාරනකොට නම් ඉතින් පැවිදි උපැවිදි කියලා ભેදයක් එතන දැනගන්න අමාරුයි. ඉතින් එහෙම જાතියක් ලෝකේ ඉන්නවා කියන එකයි බුදුහාමුදුරු කියන්නේ. ඒ ඔක්කොමලා මේ වසරලද ඉන්ද්‍රිය සහිත පුද්ගලයෝ විතරක් ලෝකේ ඉන්නවා නම් බුදුජාණන් වහන්සේට විනයක් පනවන්න ඕන කමක් නැහැ. ඒ නිසා අපි මේ ලෝකේ ඉන්නා වූ ඉදිරියට යනකොට පස්සට යනකොට පැත්ත බලනකොට කෙලින් බලනකොට ඒ වාගේම අතනමුට අත දිගාරනකොට දෙපඩ සිවුර අඳිනකොට පාත්‍රය දරනකොට සිවුරක් අඳිනකොට ඒ කෙනා ප්‍රසාද නෑ කියලා එයා ශාසනික කෙනෙක් වුණත් ඒකෙන් පව් කරගන්න නැතුව ඉන්න පුළුවන්. මොකද බුදුහාමුදුර අපට කියනවා මෙහෙම જાතියක් ලෝකේ ඉන්නව කොච්චර කෙරුවත් පොල් කටු හිලෙන් ගැරන්ඩිය ඇදලා ගත්තා වගේ මේ පුද්ගලයා හදන්න බෑ. ඒ පුද්ගලගේ ඒ ඒ ජම්ම ගතියක්. ඊට පස්සේ පිරිච්ච නොපිරිච්ච භාවය කෙනෙක්ගේ තියෙන තලතුණා ගතිය, සන්තුෂ්ටි කර ගතිය, සම්පatti කර ගතිය මේක පූර තුච්ච කියන ගතියෙන් පේනානේ. පිරිච්ච ගතිය කියලා කියන්නේ පිරුණු කලයක්. තුච්ච කියලා කියන්නේ හිස්. ඒ හිස් බව සර්වචනාංශයේ මෙතන සර්වඥතාඥානයේ මිම්මෙන් බලනකොට මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් නොදන්නකම සමුදය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් නොදන්න ගතිය දුක්ඛ නිරෝධ සත්‍යයේ මේ නිරෝධ සත්‍ය වශයෙන් නොදන්න ගතිය එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ප්‍රතිපදාව වශයෙන් නොදන්න ගතිය තියෙනවනම් ඒ කෙනාට බුදුහාමුදුරෝ තුච්ච කියනම පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා අර විදියට ඉඳුරංගේ විවෘත ගතියක් තියෙනවනම් වහගත ගතියක් නැත්නම් ඇතුළත තත්ත්වයේ තුච්ච ගතියක් තියෙනවනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව හැඟීමක්වත් නැති කෙනෙක් ඉන්නවනම් එහෙම જાතියක් ලෝකේ ඉන්නවා. අපි යම් හේයකින් ඒ පුද්ගලයෝ ඔක්කොම සිංහල බෞද්ධ වෙන්න ඕන කියලා හිතුවොත් ඒකේම හිතන කෙනාට සතුටින් මැරෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ලෝක ජනගහනය 99%කටත් වැඩි ඔතන ඉන්නේ. ඒක ඒගොල්ල තමයි ලෝකේ තියෙන තාක්කල් වස්තුව බෙදාගෙන, නම්බුනාම බෙදාගෙන, කීර්ති ප්‍රශංසා බෙදාගෙන, ජනමාධ්‍ය හදාගෙන, කොම්පැනි හදාගෙන කටයුතු කරන්නේ. ඉතින් අපි හිතුවොත් එහෙම මේ සියලු දෙනාම පූර්ව පිහිත ගතියටපත් කරන්න කියලා බුදුන්වත් හිතන්නේ නැති බව හිතා ගන්න. බුදුහාමුදුරෝ එහෙම දෙයක් හිතන්නේවත් නැහැ. මෙහෙම જાතියක් ලෝකේ ඉන්නවා. 90ක් විතරම නැත්නම් 99ක් කියන බලන් කිසි පැකිලීමක් නැතුව. 99%ක්ම ලෝකයා මෙතන තමයි ඉන්නේ. ඉතින් මේක තමන් ආතතියක් ඇති කරගන්න ඒක තමන් අසහනයක් ඇති කරගන්න කටයුතු කළොත් ඒකට සදාචාරවාදී කියලා කියනවා. එහෙම නැත්නම් ඔන්න මූලධර්ම වාදය කියලා කියන්න පුළුවන්. ඒ කෙනා සියලු දෙනා කරන පව් සමා වෙන පව් සමාදන් වෙන අකුසල සමාපත්තිය ගත කරන්නේ එහෙම කෙනෙක් ගැන බුදුජාන් වහන්සේට බව කියන්න බැරි නිසායි මෙහෙම පුද්ගලයෝ නම් කරලා මේ කට්ටිය නරකයි කියලා කියන්නේ මෙහෙම જાතියක් ලෝකේ ඉන්න බව භාවනා කරන බල දැනගනිලා ඒ අනුන්ගේ පව්කොන්තරත් ගන්තබා බිස්නස් ඇඟට ගන්න නැතුව ඒ පුද්ගලයන්ගෙන් වෙන් වෙලා ගත කරනවා මිස එහෙම කෙනෙක් ගැන හිත් පීඩා ඇති කරගන්න හෝ එහෙම පිත්කලයක් සමග මේ පාප මිත්‍ර සේවනටපත් උනොත් එහෙම නැත්නම් අප්පිය සම්භෝගයටපත් උනොත් එකතු වීමකටපත් උනොත් ඒක ඉතින් පෙර කළ අකුසල කර්මයක් විදිහට බාර ගන්නවා මිසක්කා ඒ පුද්ගලයාත් එක්ක ගැටෙන්න ගියොත් භයානකම විෂ විෂ ගෝරම සර්පෙක් කැප්පුණා වගේ කරන්නම නරකයි. එතකොට වෙන්නේ Tamanට බණ භාවනාවක් කරගන්න චිත්ත ප්‍රීතියක්, ශාන්තියක්, විවේකයක් ලැබෙන්නේ ඒක නිසා ඒ වගේ අයත්ෝ හදන්න ඉදිරිපත් වෙලා පරදින යුද්ධයක් යුද්ධයකට යුද ප්‍රකාශ කරන්න නැති වෙන්න බුදුරජාණන්සේ සාමාන්‍ය දැනුමක් මේක අපට දෙනවා. මේ සාමාන්‍ය දැනුම විශේෂණ පදයක් වශයෙන් වාක්‍යයක් වශයෙන් කියන්න පුළුවන්. සාමාන්‍ය බෞද්ධයාට වඩා භාවනා කරන එකනා මේක දැනගෙන කේල් ගෙඩිය කනකොට ඉදිලද කියලා බල්ලා පොත්ත ඇරලා කෑවේ නැත්තම් ඒ මිනිස්සයත් කෙහෙල් කන මීහරකෙක් වෙනවා මිස කෙහි ඉදිච්ච කෙහෙල් ගෙඩි කන බව මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඉදෙනකන් ඉඳලා පොත්ත අරින්න. කෙහෙල් ගෙඩිය ඉදෙනකන් පොත්ත අවශ්‍යයි. ඉදුණාට පස්සේ පොත්ත අරින්න ඕනේ. හරියට පස්සේ තමයි අපිට ඒ කෙහෙල් වල ඒක මේ මේක ආනමාරුද මේක ඇඹුන්ද මේක ඇඹුල්ද මේක සුවඳල්ද කියලා රස තේරෙන්නේ පොත් ඇරලා කන එකට විතරයි. පොත්තත් එක කන මනුස්සයට කිසිම වෙනසක් නැහැ කහට රහ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පොත් ගැලවෙන්නේ මේරුවට පස්සේ ඉදුරට පස්සේ ඒ නිසා Taman යම් මට්ටමකට භාවනා කරනකොට Tamanට තේරෙනවා මේ පුද්ගලයා තුච්චයි පිවටයි. මනසේ ඇතුලේ මොනක්වත් නැහැ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ දුක දුක වශයෙන්වත් තේරුම් ගන්න කැමති නැහැ. ඒකට නිතරම පිළියම් හොයනවා. ඒ වගේ මේ දුකට හේතුව මගේ දෝෂයක් බව දන්නේ හැම වෙලාවෙම අනුන්ගේ දෝෂ මේ මේක මට මේ මේ දුක ආවේ තෘෂ්ණාව කියන තමන්ගේ චෛතසිකයක් බව මතක නැහැ. අවිද්‍යාව කියන චෛතසිකයේ බව මතක නැහැ. මේ අසවල් කෙනා අසවල් විස බීජය අසවල් පරිපාලන ක්‍රමය කියලා බාහිරේ හොයනවා. ඉතින් එහෙම කෙනාට කවදාකවත් ඒ බාහිරේ පිළියම් කරලා උත්තරේ හම්බුණත් නිරෝධයක් ලැබෙන්නේ නැහැ. මොකද මූල ප්‍රභවයේ එහෙමම තියෙන නිසා මේ ඒ ප්‍රතිපatti මාර්ගයකට පෙළ සකස් වෙන්නේ ගමන් යන්නේ ඒ නිසා මේ දුක්ඛ සත්‍ය දන්නේ නැත්නම් ඒ වගේම යා ඉඳුරන් দমনය පිළිබඳව කිසිම හැඟීමක් නැත්නම් ඒ කියන්නේ වගවීමකුත් නැත්නම් කොටිම බයලජ්ජාවකුත් නැත්නම් ඒ පුද්ගලයන් එක්ක හැසිරීමේදී එහෙම කට්ටියක් ලෝකේ ඉන්නවා ඉන්නව නෙමෙයි වැඩි හරියක් එහෙමයි කියලා. සිංහලෙන් කියනවනම් ඉන්න හරියක් කොහොම තමයි. ආය වෙන වැඩි හරියක් මොකුත් නැහැ. ඉන්න හරියක් ලෝකේ ওই જાත්තම ඕකට තමයි ලෝකයා කියලා කියන්නේ. ලෝකයේත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා දන්නේ නැත්නම් මේ ලෝකය හදන්න පටන් ගන්නවා නම් බුදුරජාණන්සේට මේ වගේ සූත්‍ර කියන්න ඕන කමක් නැත්තේ නෑ. එහෙනම් බුදුරජාණන්සේ කොන්තරත් එක බාර ගන්නකොට මේ තීරම මං හදන්නම්. මොකද මං සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවා. මට සර්වඥතා ඥානෙ තියෙනවා. මට ගැලවෙන්න පුළුවන් නිසා උඹලා පැත්ත කරලා මං හදන්නම් කියලා බුදුරජාණන් වහන්සේ හදයි. එහෙම එකක් ඇත්තේ නැහැ. එහෙම එකක් නැති නිසා අන්න එහෙම කෙනා දැනගෙන ඒ කෙනාගෙන් එක කටයුතු කිරීමේදී එහෙම පුද්ගලිය කණ්ඩායමක් ඉන්නවා මේකයි මේකයි පිරිසක් එක්ක ඉන්නවා කියලා කියන එක අපායක් කියලා කියන්නේ. තනි වෙච්ච ගමන් ඔය මොකක්වත්ම නැහැ. තනි වෙච්ච ගමන් තමයි තේරෙනවා මගේ තියෙන තුච්ච ගතියයි මගේ තියෙන විවර ගතිය විතරයි මට ප්‍රශ්නයක් වෙන්නේ එදාට. එහෙම නැත්නම් සෙනඟක් එක ජීවත් වෙනවයි කියලා කියන්නේ බරපතල වැඩ ඇතිව සිර දඬුමක් වාගේ. එහෙම නැත්නම් එලිමහන් සිර කඳවුරක් වගේ. ඉතින් මේ සෙනඟක් එක ඉන්නවනම් බල්ලොත් එක බුදිනවනම් මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව දැනගන්න. ඒ ඒන සෙනගෙන් බුදුහාමුදුර බලාපොරොත්තු වෙන්න එපා. මොකද බුදුරජාණන්සේම ඝන වාසීට සමූහ වාසීට ගණයා කෙරේ කුලයා කෙරේ බැඳීමට කැමති නෑ. නමුත් ඒ වුණත් ඒ කාරණාව හරියට දන්නවනම් භාවනා කරන කෙනාට ඒක පරිවර්ජනා පහතබ්බා විදිහට ඒ කට්ටිය වෙන් කිරීමෙන් පරිවර්ජනය කිරීමෙන් වර්ජනය කිරීමෙන් තමයි බේරෙන්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ පුද්ගලයා පරිවර්ජනය කරන බව ඒ පුද්ගලයාට නොදැනෙන්න කරන්න බැරි වුණොත් අපි අමතර ප්‍රශ්නයක් ඔලුව දාගන්නවා. ඒ පුද්ගලයා අයින් වෙන්නට ඕනේ ඔයා පිටු දකින්න ඕනේ. එයාට නොදැනෙන්න. මේ සඳහා මොකද්ද කරන්න තියෙන්නේ? සත්පුරුෂ සංසේවණයට පූර්ණ කාලය යොදවන එක විතරයි. සත්පුරුෂ සංසේවණයට පූර්ණ කාලය යොදනකොට අර පුද්ගලයා නිතරම එනවා. ඒතකොට කියනවා මම මේ අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙනවා. මට අරය හම්බෙන්න තියෙනවා. අර වැඩේ කරන්න තියෙනවා. මේ වැඩේ කරන්න තියෙනවා. කරුණාකරලා එනම් පහසු වෙලාවක එන්න. දැන් මේ මේ වැඩක යොදාගෙන ඉන්න කියලා තමන්ගේ කාලසටහන තමන්ගේ දිනචරියාව හැම වෙලාවෙම කලින් විනිශ්චය කරගත්ත දිනචරියාවකට දාලා තියන. කවුරුට ආව ගමන් කාලසටහන පෙන්නලා කියනවා මේ වෙලාවේ මට මේ වැඩේ තියෙනවා. ඕනම වෙලාවක මැසට මීයට මැස් වැටෙනා වගේ මේ જાති පුද්ගලයා ඇවිල්ලා දොට තට්ටු කරනවා. කොයි වෙලාවෙත් තට්ටු කරනවා. කොහොමද කියන්නේ? බජන් මේ ඉඳගෙන ඉන්නකොටත් හිටගෙන ඉන්නකොටත් නිදාගෙන ඉන්නකොටත් ඇවිදිනකොටත් හතර ඉරියව්වේම ආමන්ත්‍රණය කරනවා. ඒකේ මේ පුද්ගලයන්ගේ නෑ කිසිම චාරයක්. ඒ පුද්ගලයාට ඕනලා තියෙන්නේ එයාට පාළුයි තනි කවුරුත් එක්ක හරි කතා කරන්නේ. මොනවා හරි මාතෘකාවක් කරන කතා එන අහිංසකයි. අහිංසක වුණාට තුච්චයි විවටයි. ඉතින් එයාට කියන්නේ මේ වෙලාවේ මම මේ වැඩේ යොදාගෙන තියෙනවා. ඉතින් මේ ළඟදී කවුරු එක්කනොත් එක මම කිව්වා මගේ 2016ත් වැඩ යොදලා ඉවරයි දැන්. දැන් මේ හිතන්න වැඩක් නෙවෙයි 2016 වුණත් කාලතරණ හදලා ඉවරයි. ඒ නිසා මට අමාරුයි මේ ඔය ඔය වගේ වැඩවල කරන්න මොකද පුළුවන් නම් අනේ 2016 කාලසටහන බලලා ලබන අවුරුද්දට සැලසුම් හදාගන්න. ඒත් මම නෙවෙයි හදන්නේ. කාලසටහන හදලා තියෙන්නේ. ඉතින් මට කාටවත් වෙලා දෙන්න අමාරුයි. ඒ කාලසටහන වැඩි හොඳ එකක් තියෙනවනම් මට යෝජනා කරන්න මම සලකා බලන්න. ඒ කාලසටහන වෙලා ගන්න එපා. මොකද ඒක අවුරුදු 10ක් 15 සැලසුම් කරලා දාගත්ත කාලසටහන. ඒ නිසා මෙවැනි පුද්ගලයෝ ඉන්න ලෝකයක් එහෙම නැත්නම් දුස්සීලෝහි බහුජනෝ කියලා බුදුහාමුදුරෝ දේශනා කරපු ලෝකයක කාරණාව තේරුම් ගන්න සත්පුරුෂයා අපි කියනවා නම් කාරණා තේරුම් ගත්ත Brahmacharya රකින්න කෙනා කාරණා තේරුම් ගත්ත යෝගාවචරයට හැම වෙලාවෙම කලින් යොදාගත්ත වැඩක් තියෙනවා. මේ වැඩේ යෝනිසුමනස්කාරයට භාවනාවට අදාළ එක්ක පරියංක භාවනාවක් එක්ක සක්ම භාවනාවක් එහෙම නැත්නම් මේ දිනසරියට අදාළ වැඩක් යොදාගත්තාම කවුරු ආවත් පේන කාලසටහන ගහලා තියන්න කියලා කියන ලොකු ස්වාමීන් වහන්සේ ඒ කාලසටහන අනුගමනය කරා. එතකොට ඕන ඕනම කෙනෙකුට අපි මේ අනුගමනය කරන බුද්ධ ආදී උත්තරෙන් වහන්සේලා විසින් ගරු කටයුතු අපේ ලොකු ස්වාමීන් වහන්සේ පිට කරපු කාලසටහන මෙන්නම තියෙනවා. එතකොට මේ මේ පුද්ගලයා දන්නවා මේ මට මාවකම් කරන්න කටයුත්තක් නෙවෙයි මේ පුද්ගලයා මේ වැඩක යෙදිලා ඉන්නේ. සත්ක්‍රියාවක යෙදිලා ඉන්නේ. ඒ නිසා මට ඊට වැඩිය හොඳ වැඩකට වටිනා වැඩකට මිසක නිසා නිකන් වල්පල් කතා අරින්න පුංචි වැඩ කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ ඒ ගුණය මෙවැනි තුච්ච මෙවැනි විවෘත ඇත්තන්ට නිහඬ බණක් වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න නැහැ යැත්තු. ඒ යැත්තන තේරුම් ගන්න බෑ. මේ යම් කිසි කෙනෙක් තමන්ගේ ගුණ චරිතය රැකගෙන තියෙන්නේ හිත නිතරම යමක යොදවලා. යකයි කම්මල වගේ මේ නිකාං අවුල් වෙන්න දෙන්න එපා. නැත්නම් ඒක යකාය කමලක් වෙනවා. ඒ නිසා නිකන් ඉන්නවා. භාවනා නොකර වැඩක යෙදෙන්නේ නැතුව නිකන් ඉන්නවයි කියලා කියන්නේ උන්න තුච්ච ඒ වගේම විවට පුද්ගලයන්ට දොර ඇරලා දුන්නා වගේ. ඒකයි බුදුචාන්සේ ශාසනයක් හදලා දිනචරියාවක් හදලා ප්‍රතිපදාවක් හදලා වත් පිළිවෙත් හදලා හැම කෙනෙකුටම පිරිච්ච ගතියක් ඇති කරලා දීලා තියෙනවා සාසනික වැඩපිළිවෙල. දුන්නාට පස්සේ යා ඒක නොයේදී මේ ලාමකෝ ඉන්න ගුණොත් මං කියන්නේ යෝගාවචරය, භ්‍රමචරය රකින්නක පැවිද්දා. ලාමක වෙන්න වීගම මෙන්න මේ පුද්ගලයා ඇවිල්ලා යාව ඉහළ තියෙනවා. ඉහළ තිබ්බ ගමන් අර පුද්ගලයාට මොනම දෙයක්වත් නැහැ. උඩු ගිය තුවාලයක් හැදෙන්නේ. ඒක නිසා මේ පුද්ගලයන්ගේ විශාල සේවයක් වෙනවා. යම් හේයකින් අප්‍රමාද නොවි ප්‍රමාදේ වැටිලා ලාමක වැඩ කරන්න ගිය කෙනාට මේ තුච්ච වෙච්ච විවට වෙච්ච කට්ටියගෙන් ආකීර්ණ වෙනවා විවෘත තුවාලයකට වහන ඉහළ මැස්ස වගේ. ඉහළ මැස්සගේ කිසි දෝෂයක් නැහැ. තුවාලයක් තියෙනවා වහලා තියාගන්න. ඉන්නේ ඒ දේ දන්නේ නැත්නම් ඒක මේ මේකට අපි කියමු සාමාන්‍ය බුද්ධිය කියලා. මේ සාමාන්‍ය බුද්ධිය දන්නේ නැතුව මොන තරම් විපස්සනා ඥාන ලැබුණත් මොන තරම් ධානා මාර්ගඵල ලැබුණත් ඒ පුද්ගලයාට සෑහෙන කාලයක් ගත වෙනවා තමන්ගේ මේ ආජීවය මොකද්ද කියලා දැනගන්න. ඒ නිසා මේ තියෙන මේ තුච්ච විවට පුද්ගලයන්ගෙන් මොකද්දෝ සේවයක් සිද්ධ වෙනවා සංසාරේ දුක කියන්නේ මොකද්ද කියලා වටහා ගන්න. ඒ නිසා මේ පුද්ගලයෙක් වෙන්නත් එපා. තමන් තුච්ච විවට පුද්ගලෙක් වෙන්න හදන්න එපා. තුච්ච පුද්ගලයාගේ හැටි තමයි එයා දුක්ඛ සත්‍යයට සාපේක්ෂව නෙමෙයි ප්‍රශ්න අධ්‍යා බලන්නේ. දුක්ඛ සමුදයට සාපේක්ෂව නෙමෙයි දුක් ප්‍රශ්න තියා බලන්නේ බාහිරේ බලන්නේ. මොනවා හරි වෙච්ච ගමන් ඒ දුකට නමක් දාලා ඒ දුක නැති කරන නියෝජිතෙක් හොයාගෙන ඒ නියෝජිතයට පඳුරු පාකුඩම් දීගෙන ආත්ම සංඥාවේ ගත කරන්නේ. මේක දුක කොට වෙන්න නම් දාන්න එපා. කායික දුක වුණත් මානසික දුක වුණත් ආවල් ලෙඩේ ආවල් ලෙඩේ නන්දාන්න දාපු ගමන් අහු වෙනවා. ඕක බාණ්ඩ ඒක කණ්ඩින කට්ටිය තමයි තුච්ච විහෙවට කියලා කියන්නේ. උන් කවුරු හරි නමක් කියනකම් බලන්නේ නැත්නම් නමක් දානවා ලෙඩක් දානවා. මානසික තත්ත්වයක් ආපු ගමන් ඒකට ලෙඩක් දානවා. දාපු ගමන් වවාගෙන කරනවා. ඔක්කොම දුක. තම්බලා ගත්තාම එකම බත් හැලිය වගේ, එකම කැඳ හැලිය වගේ දුක. ওই දුකට නංවනම් කියන්න යන්නේ නැතුව මෙන්න මෙහෙමයි කියලා දුකට හේතුව බාහිරේ නෙවෙයි ඇතුළත කියලා දන්න කෙනෙක් නම් බුදුන්සේ ආඩ පිරිච්ච පුද්ගලෙක් කියලා කියනවා. එහෙම නැති කෙනාට කියලා කියන්නේ හිස් තුච්ච පුරුෂ කියලා මේ තුච්ච පොටිල කියලා බුදුජානනාංශ ඉන්න කාලේ මේ පොටිල හැමතුරු ඉඳලා තියෙනවා. දවසට පන්ති 18ක් කරනවලු. හැම පන්තියෙටම අටුවචාන් වංශලා කියනවා පන්තිය පන්සිය දෙනෙක් ඉන්නවලු. ඉතින් ඒ පිරිස ආවට පස්සේ ඉතින් මේ හැමතුරු බොහොම දක්ෂ උගන්වනවා. ඉතින් බුදුජානනාංශට සෙනඟත් අඬ ගහන ගිහලා වන්දනා කරගෙන එනවලු. අලුතින් ආපු ශිෂ්‍යෝ. ඉතින් ඈතින්ද එනකොටම බුදුරජාණන් කරනවා තුච්ච පොටිල ආවද? ආ තුච්ච පොටිල නම් ඉස්සරහින් වාඩි වෙන්නකෝ. තුච්ච පොටිල එන යන්නද ලෑසි කියලා කතා කරන පොටිල කියන නමට හැම්බලන් තුච්ච කියන නම දානවා. තුච්ච තුච්ච තුච්ච තුච්ච. ඉතින් අලුතින්ම ගිය ගෝලය බලනකොට බුදුරජාණන් වහන්සේ යාර තුච්ච පොටිල කියලා මොකද කතා කරන්නේ. ඉතින් මේ හාමුදුරු කියලා කල්පනා කරනු මම ප්‍රොෆෙසර් කෙනෙක්. ඒ කියන්නේ මහාචාර්යවරයෙක්. 18 පන්ති 18ක් පවත්වනවා 500ක් සෙනක ඉන්න එක පන්තියක එනකොට බුදුරජාණන්සේ නිතරම තුච්චයි කියන නම මට කතා කරනවා මොකද මේ කියලා කල්පනා කරලා බලපුවාම උන්වහන්සේට තේරෙනවලු මට චින්තාමේ ඥානයක්වත් නැහැ සූතමේ ඥානෙ විතරයි තියෙන්නේ භාවනා ඥානයක් නැහැ යති මම තුච්ච නිසයි බුදුරජාණන්සේ මට තුච්ච කියලා කතා කරන්න කියලා කල්පනා කරාලු කොහොමද ගැලවෙන්නේ කියලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේට කල්පනා වුණාලු මම යම් හේකින් දැන් භාවනා කරන්න ගියොත් මගේ භාවනාවට විරුද්ධ වෙන්නේ මා විසින් මෙතේ උගන්වලද ගෝලියෝ ටිකමයි කියලා. පිට කවුරක්වත් මට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගෝලයන්ට කිව්වොත් යන්න දෙන්නේ නැහැ. මොකද මම හොඳ දක්ෂ ගුරුවරයෙක්. ඒ නිසා ඒගොල්ලන්ට පාඩු නිසා මම විසින් ඇති කරන ලද මේ බවා ගන්නලද මේ ප්‍රශ්න නිසා මට යන්න හම්බෙන්නේ නැහැ කියලා ගෝලයන්ට කිසිත් නොකිය පැනලා ගිහිල්ලා තියෙනවා. පැනලා ගිහිල්ලා ඒ ශාංශ කල්පනා කරලා තියෙනවා මේ පන්ති 18කට උගන්වන්න තරම් මට දැනුම තියෙන නිසා මේක ලේසි වෙයි කියලා. නමුත් ඒක ලේසි නෑ. භාවනාවට හිතනමන්ට තියෙන ප්‍රධානම දුර්ලභම තමයි ඒ තමන්ගේ දැනුමක් තියෙනවා යමක්කමක් තියෙනවා කියලා හිතුවොත් ඒ සියල්ලම භාවනාදී ආයට හිටිනවා. ඒ නිසා මොනවත් නැති තත්ත්වයට යන්න බෑ. හුඟක් ඉගෙනත් කෙනාට ඒ ඉගෙනගත්ත දේ අතහරින එක ටිකක් ඉගෙනත් කෙනාට ඒ දේ අතහරිනට වැඩිය අමාරුයි. මොකද මේ අද තියෙන අධ්‍යාපනය කොහොල්ල වගේ જાතියක්. කුඩල්ල වගේ જાතියක්. ගලවන්න ගලවන්න ඇලෙනවා. ඉතින් ඒ නිසා මේ තුච්ච පොට්ල හාමුදුරුවෝ භාවනා කරලා කරලා කරලා අන්තිමට උපහාසයට ලක් වෙලා, උපණ්ඩණයට ලක් වෙලා බුදුජාන් වහන්සේ ළඟට ආපහු ඇවිල්ලා කාරණාව सिद्ध කරගත්ත හැටි ඔය මං ඉස්සල්ලාම කිව්ව අචාන් චා ස්වාමීන් වහන්සේගේ දේශනාවක අනුව ඉතාමත්ව විහිතුරු ඒ ශාන්ති පිටලා දෙනවා මොකද අචාන් චා හම්දුර කියලා කියන්නේ එච්චර උගත් මේ පොතේ දැනුම තිබුණ කෙනෙක් නෙවෙයි සංසිතාම කැමති ඒ තුච්ච පොට්ල කතාවට පුළුවන් නම් වෙලාව තියෙනවා නම් ඒවා සිංහලට පරිවර්තනය කරලා තියෙන ඉංග්‍රීසියෙන් තියෙනවා කියවලා බලන්න බුදුජානක කොච්චරක් ඒ වගේ ඇත්තන්ට උපහාස කරලා තියෙනවද කියලා බුදුහාමුදුරෝ ඉන්න තැන තමන්ගම පිරිස ඉදිරිපිට තුච්ච භාවයේ නමුත් මම මුලින් කිව්වා මේ හතර වර්ග පුද්ගලයන්ගේ බුදුජානනාංශය අපිට ඉඩ තියලා තියෙනවා කවුද හොඳ කවුද නරක කියලා දැනගන්න. එහෙම නැත්නම් බුදුජානනාංශයේ ආවලාට මෙහෙම සලකපන් ආවලාට මෙහෙම සලකපන් මෙහෙම උසස් පහත්කම් පිළිබඳව මේ සූත්‍රය විශේෂයෙන් සඳහන් කරලා නැහැ. මෙතන ප්‍රධානම ප්‍රශ්නේ වෙන්නේ අපි දන්නවා මේ පුද්ගලයා තුච්චයි කියලා. අපි දන්නවා මේ පුද්ගලයා විවෘතයි. ඒ කියන්නේ අතපය හැසිරීමේ යනකොට එනකොට කනකොට බනකොට චාරයක් නැහැ. නමුත් නිකමට හිතනද තමන්ගේ අනුකම්පාව මේ පුද්ගලයා ඉල්ලුවොත් තමන්ගේ ශිෂ්‍යයෙක් වෙන්න ඇහුවොත් එහෙම නැත්නම් යටතේ පුහුණුව ලබන්න ගත්තොත් ඒ පුද්ගලයා කොච්චර Tamange අනිකුත් ශිෂ්‍යයන් අතර නිග්‍රහයට ලක් වෙනවද ඒ නිග්‍රහයට වග කියන්න ඕනේ ඒ පුද්ගලයාද ශිෂ්‍යයෝද Tamanද කියලා බැලුවොත් අපේ තේරවාද බුද්ධ ශාසනය බොහෝ විට විනය ඉස්සරට කරගෙන අර පුද්ගලයාට අවාසිදායක ඒ හැදෙන්න හදනවා. ඒ මනුස්සය තාම දුක්ඛ සත්‍ය දන්නෙත් නැහැ, සමුදය සත්‍ය දන්නෙත් නැහැ, නිරෝධ මාර්ග දන්නෙත් නැහැ. ඉඳුරංගේ හැසිරීම කිසිම චාරයකුත් නැහැ. නමුත් යම් ආකාරයකට නියම ගුරුවරයෙක් ළඟට ගිහිලා යටහත් වුණා නම් කීකරු බවටපත් වුණා නම් ඒ ගුරුවරයා ඊටාම දැඩි අපහසුකකටපත් වෙනවා මොකද කිසිම ගෝලියෙක් කැමති නැහැ ගුරුවරයා මේ වගේ තුච්ච වෙච්ච මේ වගේ විවට වෙච්ච පුද්ගලයෙකුට අනුකම්පා කරනවා දකින්න මොකද හැම ශිෂ්‍යයෙක්ම කරන්න හදන්නේ එයාට වැඩිය අපිට පිළිලා තියෙනවා එයාට වැඩිය අපි ඉන්ද්‍රිය සංවරය තියෙනවා ඇයි මේ ගුරුවරයා මේ ශිෂ්‍යයාට අපිට සමසේ සලකන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ සෙන් කතාවල විතරයි නැත්නම් සෙන් බුද්ධ ආගමේ නැත්නම් මහායාන බුද්ධ ආගමේ ඔය තේරවාද හීනයානේ තේරවාදේ වගේ මහායාන තියෙනවා සෙන් නිකායක් අන්නේ සෙන්නිකායේ මෙන්න මෙවැනි පුද්ගලයන්ටත් පිරිච්ච පූර සංවර පිහිට පුද්ගලයට වගේ සලකන්න පුළුවන් නම් අන්නේ ගුරුවරයා ගැන පොඩ්ඩක් හිතන්න. මේ තුච්ච විවට පුද්ගලයාටත් පිහිට පූර පුද්ගලයාටත් සම විදියට සලකන්න පුළුවන් නම් අන්නේ ගුරුවරට තමයි සෙන් මාස්ටර් කියලා කියන්නේ. එයා කවදාකවත් මෙයා පිරිච්ච කෙනෙක්, මෙයා නොපිරිච්ච කෙනෙක්, මෙයා විවෘත කෙනෙක්, මෙයා සංවෘත කෙනෙක් කියලා සලකන්නේ. එයා සලකනවා මේ මට සැලකුවා දැන් මේ ගුරුවරයා තේරුම් ගත්තා කියන එක ඒ තරම්ම සලකන නිසා මහායාන බුද්ධාගම මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඉස්සෙල්ලා ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ඉස්සර වෙලා සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ඉස්සලා ආචාර්යයන් සරණං ගච්ඡාමි තමයි තිසරණ නෑ ඒකේ සරණ හතරක් තියෙනවා පළවෙනිම තියෙන්නේ ආචාර්යන් වහන්සේ සරණ යනවා ඒක බුදුහාමුදුරන්ට වැඩි යන්න ඕන ගියාට පස්සේ ආචාර්යන් වහන්සේ මේ පුද්ගලයා මැරුවත් මේ පුද්ගලයා නිවන් දැක්කවත් සමානයි. ඒ වගේ මේ පුද්ගලයා ඊටාම පහත් උසස් කෙනෙක් එක්ක සමානව සලකනද ඒ ආචාර්යවරයා ගාව තියෙන මේ අධිකාරී ශක්තිය තමයි සෙන් මාස්ටර් කියලා කියන්නේ. ඉතින් මම මේ බුද්ධහම ඉගෙන ගන්න ඉස්සර වෙලාම නැත්තම් මේ තේරවාදී බුද්ධාගම හෝ මේ වගේ සම්ප්‍රදාන කූල එකට ඉඳිසලා මට පුදුම ආසාවක් තිබුණා සෙන් මාස්ටර් කෙනෙක් ගැන මොකද කිසිම සැලකිල්ලක් නැහැ මේ උගතය කියලා නුගතය කියලා ඉන්ද්‍රිය සංවරය ඇතිමිනියයි කියලා නැති මිනිහයි කියලා ඒ දෙන්නටම සමහිත ඒ දෙන්නම ඇවිල්ලා තියෙන්නේ මේ පිහිටක් පතාගෙන. දැන් පිහිට නැත්නම් ඉන්ද්‍ර සංවරය ඇති. නැත්නම් චතුරාර්ය සත්‍ය දන්න මිනිස්සයා ඔය ගුරුවරයාට පෙන්නේ පාලනය කරන්න බැරි જાති සතෙක්. අර මෝඩයා මොනවත්ක්වත් දන්නේ නැති මිනිස්සයා ගුරුවරයා සරණ ගියාට පස්සේ ගුරුවරයාට හරි ලේසි. ඒ මනසට වෙන බුද්ධ සරණක් නැහැ, ධම්ම සරණක් නැහැ, සංඝ සරණක් නැහැ, ගුරු සරණ විතරයි. ඉන්ද්‍රිය සංවරයක් ඇත්තේ නැහැ, දැනුමක් නැහැ. ඒසයි ගුරුවරට පාලනය කරන්න ලේසි. නමුත් මේ සදාචාර සම්පන්න ගෝලියෝ ටික එහෙම නැත්නම් ඒ වට කරගෙන ඉන්න අනෙකුත් ඒ අපි දන්නවා කියලා හිතන අපි ඉන්දිය සංවරයි කියලා ඇත්තෝ කවදාකවත් ඒ අර තුච්ච විවර පුදුලට අනුකම්ප කරන්නේ. ඒ නිසා සෙන් කතාවක තියෙනවා ඒ මිනිස්සෙක් ඇවිල්ලා මේ වගේ ස්ථානයකට නැත්නම් සෙන් පන්සලකට කරන හරියක් කරන්නේ අමන වැඩ. මොනම වෙලාවකවත් චතුරාර්ය සත්‍ය පිළිබඳ කතාවක් ඇත්තේ නැහැ. ඉතින් කට්ටිය එකතු කරගෙන මේ පුද්ගලයා මෙන්න මෙහෙම වැඩක් කරනවා. කඳවන්න සභාවට දෙන්න දඬුවමක් කියලා ගුරුවරයා නඩුව බාර ගන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ. ඊට පස්සේ අර යාට විරුද්ධව පෙසංගණු කරන කට්ටිය දෙවෙනි වතාවටත් කියනවා අපි පළවෙනි වතාවට ආවා. ඔබතුමාට මෙහෙම කිව්වා ඔබතුමා ඒකට පිළියමක් ගත්තේ නැහැ. ගුරුවරයෙක් වශයෙන් මේ පුද්ගලයා දෙවෙනි වතාවට මෙහෙම වැඩක් කරා. ගුරුවරට ඇහෙන් කන් දෙන්නෙත් නැහැ, නඩුව ගන්නෙත් නැහැ. තුන්වෙනි වතාවටත් කෙරුවා ගුරුවරයා ඇහුම් කන් දෙන්නෙත් නැහැ, නඩුව ගන්න. ඊට පස්සේ අර ගෝලියෝ ටික සේරම ව්‍යාපාරයක් කරනවා අපි මෙතනින් පිට වෙලා යනවා කියලා. ඊට පස්සේ ගිහිල් ප්‍රකාශයක් කරනවා මේ ඔබතුමාට කිව්වා ඔබතුමා මේක පිළිබඳ ගණන් ගත්තේ නැහැ. ඒ නිසා ඔබතුමාට එක්ක අපි ඉන්න බැරි නිසා අපේ විරෝධේ ප්‍රකාශ කිරීමක් වශයෙන් අපි ස්ථාන පිට නිසා ඒක හරි හොඳයි. ඕගොල්ලන්ට ගිහලා තනියම ඉන්න පුළුවන් මේ මනුස්සයට මම නැතුව බෑ. ඒ නිසා මම මෙයත් එක්ක ඉන්නවා. ඕගොල්ලෝ ගියාට කමන්නේ නෑ. ඔක්කොම ලයන්න. මේ මනුස්සයට මේ මනුස්සත් විහිිත මේ විවෘත මිනිසෙක් ඉන්ද්‍රිය සංවරය දන්නෙත් නැහැ. ඒක චතුරාර්ය සත්‍ය දෙයිරෙන්නෙත් නැහැ. මට අනුකම්පා කරතයි ලෝකේ කිසි කෙනෙක්ගේ මෙයාට අනුකම්පා නැහැ. ඒ නිසා මම මෙයත් එක්ක ඉන්නවා. ඕගොල්ලෝ ගියාට කමක් නැහැ කියලා. ඊට ඒ தත්ත්වෙට යන්න ඒ ගුරුවරයා තුළ තියෙන ඒ කරුණාව මෛත්‍රියට වඩා මට පේන ප්‍රඥාවක් තියෙනවා කියලා. මං කියන්නේ එහෙම මනුස්සයට උදව් කරන්න, ඒ මනුස්සය හොඳයි කියලා ලකුණු දෙන්න, ඒ මනුස්සයට පළවෙනි තැන දෙන්න කියලා. නමුත් ඒ මනුස්සයා තීරුම් ගන්න බැරි නම් මට තේරෙන්නේ නැහැ තාම සංසාර දුක තීරුම් ගත්ත ගතියක්. ඒ මනුස්සයා ගැන තේ මිනිස්සෙක් විදිහට සලකන්න බැරි නම් මේ දඟලන කිසි කෙනෙකුට ආධ්‍යාත්මික සුඛයක් ලැබෙයි කියලා මං දැන මට නම් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ සෙන් මාස්ටර්ගේ කතාවට මම ළඟ පුදුම ආශාවක් තියෙනවා. කොහෙද අපේ ථේරවාදී මේක හැමදාම කරන්න බෑ. හැම කෙනාටම කරන්න බෑ. මෙහෙම අදහසක්වත් තියෙනවා. අපි ඒ තරම සදාචාරවාදයකට වැඩිලා පුද්ගලයන් පිළිබඳ තීන්දුව කරලා අර මේ පෞකාරයට ගල් ගැසීමේ ක්‍රියාවේ තමයි කරන්නේ. ඉතින් පෞකාරයට ගල් ගසනද පිස්සර පිස්සයි කියන්නේ ඕන කෙනෙකුට පුළුවන්. පුළුවන්ද ඒ මනුස්සයා කරේ පුරුෂ ධම්ම සාර්ථී ගුණේ යොදවලා අවස්ථාවක් දීලා බලන්න 1 2 3 නෙවෙයි අපේ ලොකු ශාංශ කියලා තියෙනවා සියවතාවක් අවස්ථාව දීපන්. සියක් වතාවක් ඒ මනුස්සයා වැරද්දගලා අවස්ථාව දීපන්. ඒත් 101 වතාවටත් ඔයාමනියා ඔය මොඩකම්ම කරනවා. 101 වෙනි වතාවටත් මසුරු වෙන්න එපා අවවාදේ දෙන්නයි කියලා තියෙනවා 102ටත් ওই මනුස්සෝ වැරද්ද කරනවා ඒත් හිත නරක කරගන්න එපා යටින් ලියලා තියෙනවා දරුණු ලෙඩ රෝග ඇති ඇත්තොත් සුව වීමට ඉඩ තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මේ වගේ සංස්ථාවක් ඇති කරලා ඒ ප්‍රධාන ආචාර්ය සහ උපාධ්‍යයන් වහන්සේ වුණාට පස්සේ උන්වහන්සේ ලොක්ක ගැන කිසි කෙනෙක් ගැන විශ්වාසයක්වත් බැරිලක්වත් නැහැ. මේකේ සරණ හොයාගෙන මේකේ පිහිට හොයාගෙන එන ඒ බාලම කෙනාට පූර්ණ අවධානය දීගෙන තමයි කටයුතු කරන්නේ. හැබැයි පේන්න කරන්නේ දැනෙන්න කරන්නේ මොකද එතකොට අදමයා ඒ තුච්ච මිනිසයා විවුර්ත මිනිසයා අවිත්‍රේක ලාභ ලාභ ලබන්න ගන්නවා. නමුත් අනික් ගොල්ලෝ කතා කරනකොට කියනවා නෑ මම සමානව මේ ඔක්කොටම සලකනවා. ඒ කෙනා පිළිගන්නව නම් මෙතන හොඳ නෑ කියලා ගියාර කමන්නේ නෑ. මයි ළඟ නෑ මේ සරණ හොයන මිනිසයාට ඵලයන් කියන ගතියක්. ඒක දසක් ඒ බුරුමේ ඉන්නකොට ඒ බුරුම් පන්දිසාංශිත එක්ක ධර්ම සාකච්ඡා කරනකොට ඔය එකම මෝඩ ප්‍රශ්න වගේක් තියෙනවා ධර්ම සාකච්ඡාවට මිනිස්සු ඉදිරිපත් කරන්න. ඉතින් කට්ටිය එකතු වෙලා ඉන්නකොට ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. මේ පරිවර්තකම එක පරිවර්තනය කරා බුරුම් භාෂාවට. ඊට පස්සේ සායඩෝ කිව්වා අපි මෙතන මේ භාවනාවක් කරන්නේ සතිපට්ඨානයක් වඩන්නේ මේ ප්‍රශ්නේ බුද්ධ ධර්මයට ඈතින් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා මම මේ ප්‍රශ්නේ අයින් කරන්නයි කැමැත්ත. මේ ටික මම කිව්වට පස්සෙත් මේ ප්‍රශ්නේ ආපු එකනා මම ප්‍රශ්නෙට උත්තර දෙනවට කැමතිද නැද්ද කියලා. ඊට පස්සේ උත්තර ඒකන කතා කරලා මම අබෞද්ධෙක් මම මැලේසියාවෙ ඉඳලා ආවේ මේ ප්‍රශ්න අපි දන්නේ නැහැ. ඔබ වහන්සේලා බුද්ධ ආගම නිසා ඔබ වහන්සේලාට මේවා සාමාන්‍ය දේ. අපි දන්නේ නැහැ. ඉතින් මේ අපි භාවනා කරන තැන තමයි මට මෙච්චර අහන්න තියෙන්නේ. ඉතින් බුදු සයිඩ් පැක විතර වෙලාවක් කරන මේ ප්‍රශ්නේ මතුවේ නැහැටි. නිකන් සාමාන්‍ය දන්නේ නැති කෙනෙකුට තේරුම් කරලා කිව්වා. ප්‍රශ්නේ අහන්න ඔබ පල්ලෙක් වෙන්න පුළුවන්. නමුත් උත්තර දෙන කෙනා බෝසත් කෙනෙක් විදිහට කටයුතු කරන්න කියලා. උඹ ගෝපල්ලෙක් උඹ ඉන්න බා මේ සභාවට කියලා එලවන්න යන්න එපා. ඒකට මේ මනුස්සයට අහුවරණක් නැහැ. හැබැයි මේ මනුස්සයා උරුතල් කරන්න යන්න එපා. උගුඩක උඩ තියාගෙන මෙයා හොඳයි කියන්නේ යන්න බෑ. ඒකට අනිත් ඔක්කොටම නිග්‍රහයක් වෙනවා. ඒක නිසා එතනදී ක්‍රියාත්මක කරන්න පුළුවන් ගතිය කවදාකවත් භාවනාදී උගන්වයි කියලා හිතන්න එපා. නායකත්වයක හෝ මම මේ කතා කරන්නේ මේ වගේ තුච්ච වූ විවට වූ පුද්ගලයෙක් Tamange හවුහරණ ඉල්ලුවොත් අසරණ වෙලා අර මනුස්සයට අසරණ අපෝ අපේ කට්ටිය ඔයා බාර ගන්න කැමති නැහැ කියලා අනිවාර්ය ප්‍රතික්ෂේප කිරීමම නෙවෙයි උත්තරයක් තියෙන්නේ. යාට කියන්න ඕන ඔබට අමාරු ගමනක් යන්න වෙනවා. ඔබ දැන් ඉඳ වෙන්නේ මේ වගේ පිරිසක් එක්ක. ඔබට සෑහෙන දුක් විඳින්න වෙනවා. මගෙන් නම් විරුද්ධත්වයක් නැහැ. ඔබ පිරිසේ හිත දිනාගෙන හිටපන්. පුළුවන් නම් මගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙයා ගිහිල්ලා කියනවා නෑ නෑ ඔන්න ලොකු සාංශ මට කිව්වා ඉන්න කියලා ඕගොල්ලෝ ඉන්නපා මයිත් එක ගහගන්න කියලා මෙයා අරක වැඩියට පාවිච්චි කරනවා. ඒව කරන්න දෙන්න බෑ. සෙනඟ කතා කරලා කියන්නේ මම ඇයි ඉඳ අහනවා. ඕගොල්ලෝ කැමති නම් තියාගන්න. නැන්නනිකයි. මයි අදහසක් නැහැ. මොකද මේ කට්ටිය සන්තෝෂ කරනවා කියන එක මෙයාට ලේසි වැඩක් නෙවෙයි. මේ අවස්ථාව දෙන්න ඕනේ. ඒකයි බුදුරජාන් වහන්සේ ලෝකෙට පහළ වෙච්චාම ඊටාම සුළු පිසක් නිවන් දකින්නේ. නමුත් ආචාර ධර්ම පැත්තෙන් ලෝකෙට ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදියට බුදුරජාන්සේ සියලු ලෝකවාසීන්ට කතා කරන්නේ. බෞද්ධ බුදුහාමුදුරුවෝ බුද්ධියට සින්න කරගෙන අබෞද්ධයන්ට බුදුජානනාසේ පෙන්වන්න දෙන්නේ නැතුව අබෞද්ධයෝ අර විවෘතව තුච්ඡව බුදුජානනාසේ කරන කතාවලට මේ මිනිස්සුන්ට තරහ වෙනවා බුදුහාමරෝගේ ඇති ආශාව නිසා. බුදුහාමරණ තියෙන ඇති ලැබෙන්දියාව නිසා. නමුත් බුදුන්ස් කියනවා එහෙම කෙනෙක් මගේ ගෝලියෝ නෙවෙයි කියලා. පළවෙනිම සූත්‍රයේ භ්‍රමජාල සූත්‍රයේ ඒ ਸਰවචන් වහන්සේ මේ රජගහනුවර ඉඳලා නාලන්දාව යන ගමනේදී ඒ සංජයගේ පුත් ගෝලයේ දිගටම බුදුහාමරණ බයි. දිගටම බුදුජාන ශ්‍රවණය. ඒක අතවැසියා කියනවා එහෙම බනින්න එපා. සාස්ත්‍රුන් වහන්සේ ගෞතම සරුවච්චන් වහන්සේ ඔය කියන ගති නැහැ. මම දන්නවනේ. අර මනුස්සකන උඹ දන්න දෙයක් නැහැ. මම දන්නේ නැහැ. මොකද හේතුව ඒ සංජේයට හිටපු ප්‍රධානම ගෝලියෝ දෙන්න තමයි සාරිපුත්ත මොග්ගල්ලාන වශයෙන් හිටපු උත්කෝලිය උපතිස්ස. මේ මේ දෙපළ බුදුජානන්සේ පැත්ත ගත්තට පස්සේ සංජය හැමදාම බුදුහාමුදුරන්ට බැනලා තමයි নমස්කාරය කියලා පටන් ගන්නවා වගේ පන්ත පාඩම්පත්ති පටන් ගන්න. එයාගේ ගෝලෙක් තමයි මේ බණින්. එයාගේ අතවශ්‍ය කියන හොඳයි කියලා. ඉතින් පිටිපස්සෙන් පෙරහැර යන පිරිස යන සංඝයාගේ පිටිපස්සේ යන දෙන්නගේ මේ කතා සංවාපේ දිගටම මා සංඝයාට ඇහෙනවා. ඉදාරය බුදුරජාණන්සේ අතරමඟ නවාතන් ශාලාවක නතර වුණාට පස්සේ අර දෙන්නත් එතනම නතර වෙනවා. එකම කතාව. පස්සේ මේ පහුවෙන්ද පින්නපාතෙන් පස්සේ ආගන්තුක ශාලාවේ රැස් වෙච්ච සංඝයා කිව්ව අවසරයි ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයා දිගටම වහන්සේට බයින. මේ පුද්ගලයාගේ අතවැසියා දර්දී අදින කෙනා වහන්සේ ගුණ කතා කරනවා මේ අපි එනකන් කන පිළිලා අපේ. ඉතර පුත්‍රයන්ට ඇහුවා අර සංඝයාගෙන් මේක අහනකොට උඹලට පහසුුනේ දෝමනස හිතක්ද මධ්‍යස්ත හිතක්ද සෝමනස හිතක්ද ඉතින් මේ නඩුව කතා කරන්නේ දෝමනසේ හිත නිසානේ. ඊට පස්සේ කොයි යම් විදියකට සාස්ෘණ වංශයේ නුගුණයක් කාලා දෝමනසේ හිත පහල කරගත්තා නම් එයා සාස්ෘණ වංශයේ ගෝලෙක් නෙවෙයි. ඒ කියන කාරණා ඇත්ත නැත්ත බලපං. ඒ ඇත්තනම් බාරගනින්. නැත්තනම් හේතු කරුණු සහිත ප්‍රතික්ෂේප කරපුවා. ඔකට හිතරක් කරගන්න වැඩක් නැහැ. හිතරක් කරගන්න උඹලා මගේ ගෝලියෝ නෙවෙයි. කියලා බුදුරජාණන් වහන්සේ අර සංජයගේ ගෝලයට බැන්නේ තමන්ගේ ගෝලෙයින්ට උඹලා මේ මිනිස්සු කියන කට කතාවල් වලට ඇහුදුටු දේවල් වලට දඟලනවා. ඒක නිසා උඹලා මම උඹලට මට අවවාද කරන්න පුළුවන්. අර මනුස්සයන් මට අවවාද කරන්න බෑ. මනුස්ස වෙන මනුස්සයෙක් ගෝලේ. උඹලා එක එක්කත් මගේ ගෝලේ වන්නේ. ඉතින් ඒ වගේ පරිපාලන ක්‍රමයක් තියෙනවා නම් හිතෙනවද කාට හරි මේ අන්‍යාගමිකයකට හෝ වෙන ආර්ථික දේශපාලන බල මේ බල මණ්ඩලයකට අපි යටපත් කරන්න පුළුවන් වෙයි කියලා. කද්දාවත් බෑ. ඒ නිසා Taman දැනගන්න ඕනේ විශේෂයෙන් මේ වගේ අමන තුච්ච විවෘත පුද්ගලයෙක් Taman ළඟට එනවයි කියලා කියන්නේ මේ පරණ කරපු අකුසල කර්මයක හෝ විපාකයක්. ඒ පුද්ගලයා ආවට පස්සේ ඒ මුස්කලේ එළවෙන එක තමයි සාමාන්‍යයෙන් ගොඩින් බේරෙන තියෙන ක්‍රමය. ඒ ਸਰවචන්සේම කරන්නේ ඔය කුමාර කශ්‍යප මාතාව ගෙදර ඉන්න කාලේ හරියටම ආසාව වෙලා තියෙනවා පැවිදි වෙන්න. නමුත් කෙල්ලෙකුට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අම්මලා තාත්තලා කියනවා උඹලා දීක තල දෙනකන් අපිට ඉවරයක් නැහැ කියලා කොහොම හරි කරලා බන්ධනවා. බැඳුවාට පස්සේ මේ මම්මන්ඩි හිතා ගන්නවා කසාත බඳින මිනිහා කකුල් දෙක අල්ල වැඳලා හරි. මම සමාව ඉල්ලගෙන මම යනවා පැවිදි වෙන්න කියලා. නැත්නම් අම්මලා තාත්තලා බේරුමක් නැහැ. පස්සේ ගියාට පස්සේ මේ කාන්තාව අර මිනිස්සයාට දරදී ඇදලා ඔක්කොම කරලා මනුස්සත් එක්ක වාසය කරලා පස්සේ සමාව ඉල්ලගෙන පැවිදි වෙන්න යනවා අමෝරාවේ. පැවිදි වෙන්න කියලා බලනකොට බඩදරුවා. පැවිදි වෙන්නේ දේවදත්තගේ නිකායි. කට්ටිය ටික දවසක් ගියාට පස්සේ ඇතුළත ගෝසාවක් ඇති වෙනවා අපේ භික්ෂුණියක් ගැප් ගෙන කියලා. ඒතකොට දේවදත්තට පුදුම බයක් ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඇතුළ ඔක්කොගෙන් බැනුම් අහන්න වෙනවා. විනයක් නැහැ කියලා වහාම එළවනවා. දැන් මෙයා භික්ෂුණියක් ගැබ්බර වෙලා ඉන්නේ අසරණයි. සබෙන් එළවනවා. අබ්බහන කර්මයේ මේ පිට රටින් පිටවහල් කරනා වගේ ශාසනයෙන් පිටවක්ඛේපණී කර්ම කරනවා. ඉතින් මේ අම්මන්ඩි කුමාර කාශ්‍යප මාතාව බුදුරජාණන් ළඟට යනවා. ගිහිල්ලා කියනවා මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ සාසනේ මොකද්ද අනික් එක මොකද්ද කියලා මම පැවිදිනේ දේවදත්ත ගාව. එතකොට මම ගැප් ගෙන ඉඳලා තිනවා මම දන්නේ නැහැ. මම මේ භාවනා කරද්දි ගැප් ගත්තා. ගැප් මේරුවා. දැන් මාව එළියුවා. බුදුරජාණන්සේ කියනවා උඹ පොඩ්ඩක් ඉන්න කියලා කුසල රජුරණ පයිඩක් කරන විසාකාට පයිඩක් කරන. නැරලා කියනවා විසාකාට කියනවා මේ කාන්තාව ඇරෙන ගිහිල්ලා ආවරණ වෙච්ච තැනකට ගිහිල්ලා ප්‍රශ්න කරලා මේ කාන්තාවට වෙච්ච සිද්ධිය මේ භික්ෂුණීට වෙච්ච සිද්ධිය කියන්නේ කියලා. විසාකාව හොයලා හොයලා හොයලා කියනවා ඒ ගැප් ගැන තියෙන පැවිදි වෙන්න කලින්. ගැබ මේරුවේ පැවිදුණාට පස්සේ. මේකට බය වෙච්ච දේවදත්ත මෙහා එළිවුවා. විසාකාව ඉල්ල කියනවා සාංශ මේක මෙහෙමයි වෙලා තියෙන්නේ ඔබ වහන්සේගේ විනිශ්චය මොකක්ද? නෑ එහෙමනම් මෙහා අසතයි. මේ මේ කාමසේවණේ කරලා තියෙන පැවිදෙන්න ඉස්සර වෙලා කුසල දුන කතා කරලා මේ දරුවා බිහි වුණාට පස්සේ දරුවා බිහි වෙන්න දෙන්න කියන උපාසිකාරාම. බිහි වුණාට පස්සේ කුසල දුනට බාර දෙන්න කියනවා. ඒකල කියනවා මං වෙනුවෙන් දරුවා දරුවා හදන්නේ කියලා. පස්සේ මේ මාතාව දරුවා ප්‍රසූත කරපු ගමන් පැවිද්‍ය ආශාව නිසා දරුවා දෙනවා කොසල් රජුරවන්ට. එයා අනිකුත් කුමාරයන් එක්ක වැඩෙන නිසා කස්සප කියන නමට කුමාර කස්සප කියලා නම වැටෙනවා. එයත් පිං ඇති දරුවෙක්. එයත් පැවිදි වෙලා නොබෝ කලකින් රහත් වෙනවා. අම්මට තාම මේ වෙච්චි සංගතිය නිසා පැවිද්ද ලැබුණට බණ භාවනා කරගන්න වෙලාවක් නැහැ. එකක් මේ Tamanට ආපු චරිත ඝාතනය. දෙක ඉපදිච්ච ගමන් දරුවා කොල්ලෙක් ලස්සන පිං ඇති දරුවෙක් දෙන්න සිද්ධ වුණා. දරුවා වැඩෙනවා. දරුවා පැවිදි වෙලා දවසක කුමාර කස්සප හාමුදුරු පින්නපාත යනකොට ඒ කුමාර කස්සප මාතාව පිණ්ඩපාතේ වඩන තමන්ගේ දරුවා දැක්කහම තනින් කිරියෙන්න පටන් ගන්නවා කියලා කියනවා. අර හැඟුම්බර ගතිය නිසා ඒගොල්ල පාත්‍රෙ බිම දාලා අඬන්න පටන් අර ගන්නවා මේ දරුවා දැකලා. ඒතර කුමාර කස්සප හාමුදුරුවෝ කියනවා තාම බැරි වුණා නේද සිවුරට ඇවිල්ලවත් හැඟුම් නතර කරගන්න කියලා අම්මට එහෙම පොරොප්පයක් ගහනවා. මොන විදිහෙන්වත් මේ හැඟුම වැඩි කරන්න දෙන්නේ දුන්නට පස්සේ මේ සිද්ධිය වාර්තා වෙලා බුදුජානනාංශේ ඒ කුමාර කස්සප මාතාවට මේ සංසාරේ තියෙන බය පෙන්ලා දෙනවා. දීලා එයාගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරනවා. එතින්දි බුදුජාණන් වහන්සේ මේ බඩදරු අම්මා කෙනෙක් භික්ෂුණියක් වශයෙන් ආවට පස්සේ ප්‍රතික්ෂේප කරන්නේ ඒ මොකද හේතුව විසාකා වගේ තලතුණා කාන්තාවක් අරගෙන පරීක්ෂා කළා තමයි කරන්නේ. පරීක්ෂා කරාට පස්සේ යම් හේකින් දේවදත්ත පැවිද්දෙන් හරි කමන්නේ පැවිද්දෙන් පස්සේ නම් ගැප් ගන්න තියෙන්නේ බුදුසසුන ප්‍රතික්ෂේප කරනවා. ඒක ඉතින් කරන්න දෙයක් නෑ විසාකාව කියන දේ. නමුත් ඔප්පු වුණොත් ගැප් ගත්තට පස්සේ පැවිදි වුණේ පැවිදි වුණාට පස්සේ ගැබ මේරුවේ කියලා විසාකාවකදී බුදුසසුන පිළිගන්න මොකද ওই මාතෘකාව විසාකාව තමයි දන්නේ දරුවෝ 20ක් වදපු අම්මා කෙනෙක්. ඉතින් ඒ වගේ කරුණු කාරණා බලන්නේ නැතුව අපි මේ තුච්ච භාවයේ සහ විවර ආවෘත භාවයේ විනිශ්චය කරන්න යන්න එපා. මොකද කවදා හරි අපිට ওই විදිහටම අවස්ථාවකටපත් වෙලා අපිට අභෞවිය සම්පන්න එහෙම නැත්නම් අසාධාරණ චෝදනා එන්න පටන් ගන්නවා. ඒ නිසා දැන්වත් අපිට මේ වටිනා බුදු සාසනයක් හම්බෙලා තියෙනවා. බුදුරජාණන්සේ මෙවුවා අපිට নানা ආකාරයෙන් විස්තර කරනවා. තව කෙනෙක් ගැන විනිශ්චය කරනකොට තමන්ගේ සබ්‍රක්මචාරින් වහන්සලා වෙන්න පුළුවන්. ඒක විනයානුකූලව කටයුතු කරන මිසක් හැඟුම් බර වෙන්න එපා. හැඟුම් බර වෙච්ච ගමන් විනයට යන්න. හැඟුම් බර නම් කියලා තියෙනවා තමන්ගේ විනයාචාරින් වහන්සේට කියලා කියන්න මෙන්න මෙහෙමයි ස්වාංශ සිද්ධියක් තියෙනවා. මට මේක පිළිබඳ පක්ෂක් ගාහිත්‍යයක් තියෙනවා මං අයින් වෙනවා. ඔබ වහන්සේ තීන්දුව කරන්න. ගුරුවරයා නැත්තම් කියනවා තමන් එක්ක සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඒකට විනය පොත කියපු කෙනෙක් ළඟට ගිහිල්ලා කියන්න කියනවා. මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒකෙදී මගේ හිත පක්ෂග්‍රාහී මට මෙයා කැමති මෙයා හොඳයි කියලා හිතන ඒක පූර්ව නිගමනයක් ඔබතුමා මේකට අදාළ නැහැ ඔබතුමාට මම නඩුව බාර දෙනවා මම කට්ටිය බාර දෙනවා බාර දෙන්නේ කියලා. එහෙම බැරි නම් කියනවා තමන්ගේ පොත කියවපු විනය ඉගෙනගත්ත ගුරු ගෝලයක් ළඟට යන්නේ කියලා. ගෝලෙක් ළඟට ගිහිල්ලා කියන්නේ කියනවා ආයසන් වහන්ස මම මෙහෙමයි මේ මේ සිද්ධියක් මට ඇවිල්ලා තියෙනවා අනිවාර්යයෙන්ම තීන්දුව කරන්න වෙලා තියෙනවා. මට පේනවා මේක මට හැඟුම්බරයි. පක්ෂග්‍රාහී. මගේ හිතෙන් මට තේනවා ආයසන් කරුණාකරලා මේක බාර අරගෙන කරන්නයි කියලා මේ විච්ච කර්ම මතින් අලුතින් කර්ම රැස් කරගන්න එපා. අනුන් කරන අකුසල කර්ම නිසා විද්දූෂ්‍ය කරගන්න එපා. බුදුරණන්සේ විනයක් අපිට පෙන්ලා දීලා තියෙනවා. බුදුහන්සේගේ විනය මේ බුදුහමතු ඉන්න කාලේ විතරක් නෙවෙයි අදටත් වළංගු වෙන්නේ. ඒක මට විතරක් නෙවෙයි ශාසනය ඔක්කොටම අදාළයි. මේ විනය කරුක තම කිසි ළඟට ගිහිල්ලා උපදේශයක් අරගන්නවා නම් එයාගේ විනයත් විසඳන අතර තමන්ගේත් අඩුපාඩුව දක්ෂ විනයාචාර්ය කෙනෙක් නම් විසඳෙනවා. ওই කතාව කොහොමද අපි භාවනාවේදී ධර්මයේ දකින්නේ? ධර්මයේ දකිනකොට පැති දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේම ඇබ්බැහියක් නිසා එහෙම නැත්නම් Tamangeema පෞෂත්ව ලක්ෂණයක් නිසා අරමුණේ හිත තියන්න බැරුව ඒ අබ්බැහි වලට අතීතානු දහවණං චිත්තං වික්ඛෝපානුපතිතං කියන විදිහට කරන ලද අකුසල කර්ම ගැන කල්පනා කරලා වික්ෂෝපයටපත් වෙනවා. නිතරම වික්ෂෝපයටපත් වෙනවා. ඒ නිසා වික්ෂෝපේ වැඩි අරමුණේ හිත හිටින්නේ නැහැ. ඒ වෙලාවට ඒ යෝගාවචරයා කල්පනා කරන්න ඕනේ මේකට කරන්න දෙයක් නැහැ. මොකද මේ පෙර කළ දෙයක්. ඒක සමහරට ඇත්තටම වැරදි වෙන්න පුළුවන්. නැත්නම් වැරදි කියලා තමයි හිතාගත් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා හිත දෙස් දෙනවා. අතීතෙටමයි අදින්නේ. ඒ නිසා වර්තමානයේ හිත හිටින්නේ ඒ වෙලාවේදී මේ අතීත පශ්චාත්තාපය තමයි කෙලස් කියන්නේ. වර්තමානයේ හිත නික්ලේශී. මොන නික්ලේශී තන්සියේදී හිත කෙලෙසට අදිනවා. ඒක වළක්වන්න බෑ. බල්ලා අසුචියට අදිනවා. කබරයා බලුකුණට අදිනවා වගේ අරකටම එතකොට මේ යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේ කර්මයේ ඉඩ දෙන්න ඕනේ මේකට යන්න දෙන්න ඕනේ නැත්නම් මේක ඇතුලේ කැටි ගැහුනොත් පිළිකාවක් බවට අර්බුදයක් බවට මානසික රෝගයක් බවට පත් වෙනවා. මේක එන්න දෙන්න. හැබැයි මේකේ වේගය කඩන්න මේ නැවත නැවතත් අතීතයට යන වේගය කැවුනොත් එහෙම බේර ගන්න බෑ අපිට ඔළුව නරක් වෙනවා. හැකි තාක් වර්තමානයේ